බුද්ධිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ අර කියපු ප්‍රශ්නේ සම්බන්ධවයි ඉතින් මේ ස්වාමීන් වහන්සේද කෙනෙක්ගේ ඒ සිද්ධිය සම්බන්ධව කතා කරේ ඔව් ඒක සාමාන්‍යයෙන් මම මේ වගේ සිද්ධීන් රටේ සිද්ධ වෙන ගොඩක් දේවල් බලන්නේ ඇත්තට ඒක ගැන තීරණයක් ගන්න තරම්වත් හිතන්නේ නැහැ ඒ කියන්නේ ඒක මට ගොඩාක් විදිහට අදාළ මට ඒක ගැන යමක් කරන්න බැහැ. මං ඉන්න තත්ත්වේ ඒක ගැන කාට හරි කතා කරලා ඒක ගැන යමක් හොයා බලන්න තරම්වත් එහෙම කාට හරි අඳුරන්නේ නැහැ. එතකොට මම ඒක සාමාන්‍යයෙන් පැත්තකට දානවා ඒක ගැන තීරණයක් මේක හරිද වැරදිද වුණාද කියලා තීරණයක් ගන්න තරම් හිතන්නේ නැහැ. එතකොට එතන මම යම් වගකීමක් අතහරිනද ස්වාමීන් වහන්සේ? දැන් ඇත්තටම සමාජයේ වැඩි දෙනෙක් ඔතන තමයි ඉන්නේ. ඒක වැරදීම කියන්නට බෑ. හැබැයි ඒ ක්‍රමය තුල අර සංවර්ධනය වෙන්නට තියෙන ඉඩ ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපි නිකන් එකතන පල් වෙන්න තියෙන ගතිය වැඩි. දැන් අනිත් අයට කොතෙක් කිව්ව වුණත් මගේ ළඟත් එක්තරා ප්‍රමාණයකට ඔය ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ දේවල් මග හරින්න පුළුවන් නම් ඒක නිකන් වැඩි දෙයක් තව නිකන් බරක් කරගහ ගන්න එක විතරයි ඒ නිසා පුළුවන් කෙනෙක් කරන්න නැතේ කියලා එහෙම දේවල් අතහැර දාන්න පුළුවන් නම් ඒකට මගේ මනස උනත් පුද්ගලිකව ප්‍රියයි ඒ මම හිතනවා අපි වැඩි දෙනෙකුගේ මානසික తত্ত্বය හුඟක් වෙලාවට එතන තමයි වැඩ කරන්නේ. හැබැයි ඒ හැඟීම එන අවස්ථාවල උත්සාහ කරනවා මම නෑ එහෙම හිතන එක සුදුසු නැහැ. මම පැවිද්දෙක් හැටියට මගේ විමුක්තිය ගැන වගේම අන් අයගේ සුභසිද්ධිය ගැන අන් අයගේ යහපත පිළිබඳව මම උනන්දු වෙන්නේ. මේක ටිකක් කරදර වැඩක් වුණාට වෙහෙස කර වැඩක් වුණාට ඒක කළ යුතුයි. එතනට මම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකත් මගේ වගකීමක්. අන්න ඒ විදිහට හිතලා කල්පනා කරලා හෝ ඒ කියන්නේ අසංකාරිකව එක එන්නේ නැතිනම් සසංකාරිකව හරි. අසංකාරිකවම එනවා නම් තමයි හොඳ. ඉතින් ඒ මට්ටමට අපේ මනස වැඩෙන්න ඕන. හැබැයි දැනට අපිට එහෙම එන්නේ නැතිනම් අපි සසංකාරිකව හරි සසංකාරිකව කියලා කියන්නේ නැවත නැවත උනන්දු කරවලා උත්සාහ කරවලා උපදෙස් දීලා ධෛර්යමත් වෙලා හරි අපි එතනට යන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් දැන් ඔය ඔබතුමිය කිව්ව తত্ত্বය ඒක වරදක් කියලා කියන්න බැරි ඇයිද දැන් ඒ වගේ සමාජයේ බොහෝ දේවල් සිද්ධ වෙනකොට අපි ඒව ගැන උනන්දු වෙලා ගැටිලා හැපිලා මානසික ආතතිය ඇති කරගෙන ද්වේෂය වර්ධනය කරගෙන තවත් අය අවුස්සලා ගිනි තියලා එහෙම කරනවට වඩා ඒක පැත්තකින් තියලා නිහඬ වීම එක්තරා ප්‍රමාණයකින් අර මහ හානියට අනුබල නොදී සිටීමක් වෙනවා. එතකොට ඒ හානියට අනුබල නොදීම, ඒ හානිය වර්ධනය නොකිරීම කියන කාරණයක් එක්කලා ඔබතුමිය හොඳ තැනක ඉන්නවා. හැබැයි ඒ తত্ত্বය අපේ වර්ධනයටත් සමාජ අභිවෘද්ධියටත් හේතු වෙන తত্ত্বයක් නෙමෙයි. මම එකයි කිව්වේ ද්වේෂය නැති බව හොඳයි. හැබැයි ද්වේෂය නැහැ කියලා කියන්නේ මෛත්‍රිය ඇති බව කියන එක නෙමෙයි. එතකොට අපි දැන් ওই පළවෙනි පියවරෙහි ඔබතුමිය ඉන්නවා. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි පියවර වලට යන්න උත්සාහ කරනවා. දෙවෙනි තුන්වෙනි පියවර වලට යනකොට ඊට වඩා ටිකක් වෙහෙස කරා. ඊට වඩා සංකීර්ණ. ඊට වඩා අපට දේවල් වලට යෙදෙන්න සිද්ධ වෙනවා. කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපේ මනස හුඟක් වෙලාවට සූදානම් නැහැ. ඒ විදිහට නිකන් අනවශ්‍ය දේවල් ඇඟට අරගෙන එහෙම බර දරන්න. ගොඩක් වෙලාවට අපි පුළුවන් තරම් සැහැල්ලුවෙන් පහසුවෙන් ඒක මට අදාළ නැතිනම් ඒකට මම මොකටද නිකන් දඟලන්නේ වගේ පැත්තකට වෙන්න අපේ සිත ගොඩක් උනන්දු වෙනවා. වෙන කෙනෙක් ඒක කරනවා නම් අපි ඒක ගැන සතුටු වෙනවා. නමුත් එහෙම එහෙම වෙන්න වෙන්න අපේ අපේ ಗುಣ වැඩෙන්න තියෙන අවස්ථා අප විසින්ම අපි මගහරගන්නවා. අපිට විමසිලිමත් වෙන්න, සබුද්ධික වෙන්න, වීර සම්පන්න වෙන්න, ඒ වගේම කරුණා මෛත්‍රිය අවදි කරගන්න, manussකම් දියුණු කරගන්න, පාරමිතා පුරන්න අපිට තියෙන ගොඩාක් අවස්ථා ඔය ක්‍රමයක් එක්ක අපිට ගිලිහිලා එතන තමයි තියෙන ගැටලු. තියෙන පැහැදිලි සමුන් වහන්සේ. ඒ දරසන්න.